විචිත්‍රව නැත්නම් ධර්මයට රස වෙන විදිහට මේ උපසලායතන පච්චා පස්සෝ පස්ස පච්චා වේදනා කියන තැන ඇතිවෙන මේ වේදනාවේදී මෙතෙක් මේ විස්තර කරපු කොටස හරි ලස්සනට ප්‍රත්‍යක්ෂ වශයෙන් නොකලත් මූල ධර්ම වශයෙන් දැනගන්න උනත් හොඳ ලස්සන ගතියක් හොඳ ලස්සන විස්තරයක් තියෙනවා. ඒ විස්තරය වෙද්දු වශයෙන් dostala වශයෙන් උනොත් මම හිතන රසවත් වෙයි කියලා. වේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරන්නේ වේදනා සංයුත්තේ කියලා එකක් තියෙනවා. මේ වේදනා සංයුත්තේ අති ලස්සනට ඒවා විස්තර වෙනවා. නමුත් මම කැමැති මේ චුල්ල වේදාල සූත්‍රයේ තියෙන මේ සංසිද්ධිය ඒ ජවනිකාව විතර ඉදිරිපත් කරන එක හරියම ලස්සනට ඒ බුද්ධ දේශනාව මේ භාවනා ජීවිතයකට සම්බන්ධ වෙනවා. අපි මේ දවස්වල ඇත්තට උඩහා සාකච්ඡා කරන්නේ තේ චුල්ල වේදාල සූත්‍රය. ඒ චුල්ල වේදාල සූත්‍රයේදී විසාකෝපාසකතුමත් ඒ ධම්මදින මෙහෙණින් වහන්සේ රාතන් මෙහෙණින් වහන්සේත් අතර සාකච්ඡාවක් යනවා. සාකච්ඡා කියලා මේ වේදනාව පිළිබඳ හරි ලස්සන ප්‍රශ්නාවලියක් සහ උත්තර වගේක් හම්බ වෙනවා. හරියට මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යොමු කරන වේදනාව මේක වගේ. හරි හරිම ලස්සනයි. ඒකට ගියාට පස්සේ ඒක මේ හරි විවේකයක් අරන් දෙනවා. ඒකෙදී අහනවා විසාක උපාසකතුමා ඒ ධම්මදිනාගෙන් ආර්යවනි මේ හටගෙන මේ සුඛ වේදනාවක් ගත්තොත් සුඛ වේදනාවේ ඇත්තව සැප දුක දෙක මොකක්ද කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට නැත්නම් කෙනෙක් අමාරුවේ දාන්න වගේ අහන ප්‍රශ්නයක් මිසක් ආ කෙනෙක් අහන ප්‍රශ්නයක් නෙමෙයි මේ සැප වේදනා කියන සැප දුක දෙක මොකක්ද කියලා. එතකොට ධම්මදින්න රහත්මේනී නාංශ කියනවා උපාසක විසාක සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි. ඒ වාගේම සැප වේදනාවක් එනකොට භාවිත මනසක් නැති හැම කෙනාටම ඒක පිළිබඳව ආසාව නැත්තම් රාගානුසයත් එක්කමයි සැප වේදනාව එන්නේ. ඒ නිසා අපිට භවනා කරනකොට නිදිමත ගති, කම්මැලි ගති, හිතවිලි, අරමුණු නැතිකමෙන් ඇති වෙන පාළු ගති නැති වෙලා කවදා හෝ අරමුණ සමෘද්ධිපත් වෙන වෙලාවක් එනවා කිසිම නිමිත්තක් මොකක්වත් නැහැ නමුත් විවේක වුණා වගේ. එතනදී එනවා ප්‍රීතිය. එතකොට අපි ඒකට කියනවා සුඛ වේදනාවක් කියලා. ප්‍රීති සුඛ ඒ විදිහට සුඛ වේදනාව එනකොට පුදුමාකාර සාතරකමක් අපි ළඟ තියෙන්නේ වෙත එන කරා පැමිණෙන සුඛ වේදනාව. මේක කොච්චර අපි ආශ කරනවද කියලා කියනවනම් ඒ සඳහා රාගානුසයෙන් බැඳෙනවද කියනවනම් කවදාකවත් මේ සුඛ වේදනාව යනකොට අන්ධකාර දුකක් ඉතුරු කරලා යන බවක් දැක ගන්න අපිට අවස්ථාවක් වෙන්නේ හිත මන්මත් වෙන නිසා. වේදනාවේ සුඛ වේදනා පිළිබඳ තියෙන මනාක මනාප භාවය නිසා. නමුත් හිතන්න හිතන හිතන්න පුළුවන් මේ සුඛ වේදනාවක් එනකොට සැපනම් ඉතින් යනකොට දුකක් තියෙන්න ඕන කියන එක නිකන් සාමාන්‍යයෙන් තර්කයට තේනවා. ඒකට හේතුව ඒකට තියෙන සුඛ වේදනාවල තියෙන අපේ රාගානුසය. ඊට පස්සේ අහනවා මේ විසකෝපාසකතුමා ආර්යවෙනි දුක් වේදනාවේ තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. එතකොට ඒක ඇත්තටම දුක් වේදනාවේ සප දුකක් ගැන අපි හිතලා නැති වුණාට අර අර දීපු උත්තරෙම කියන්න පුළුවන්. ඒ වගේම ධම්මදින්නාවත් ඒ වගේම තම සූර විදිහට උත්තර දෙනවා විසාක. දුක් වේදනාවක් එනකොට දුකයි. නමුත් යනකොට සැපයි. නමුත් හැම වෙලාවෙදීම ඒකට පටිඝානුසයක් තියෙනවා. දුක් වේදනාවක් එන්නකොටම නැද්දකින් නොපතන් කියන හැඟීමක් ඒත් එක්කම එනවා. ඒක නිසා අපිට දුක් වේදනාව ගියාට පස්සේ ඇති වෙන සැපක් ගැන ඉවසන තරම් ස්පාසුවක් අපේ හිතේ නැහැ. මොකද අපේ හිත මේ ආතුර වෙලායි තියෙන්නේ. අපේ හිත මේ පටිඝානුසේ මත් වෙලා තියෙන නිසා. මේ දෙකම මේ දෙක අපි භාවනා කරන හැම වෙලාවෙම ගත්තොත් මේකට සරුවඥ සරුවඥන් වහන්සේගේ වේදනා වේදනා නෙවෙයි වේදනා සංගීතයෙන් සල්ල සූත්‍රයෙන් අපි තව මම මේ සූත්‍රෙන් සූත්‍රයට අරගෙන යන්නේ මේක ටිකක් ඔප්නම් ගන්න ඕන නිසායි මේ දුක් වේදනාවක් එන එකක් ගැන ਸਰවචනසේ සඳහන් කරන මේ දෙවෙනි ජවනිකාවේදී මායනී ඇඟේ උලක් කැඩිච්චාම නම් දුක බව මම දන්නවා. ඒක කවුරුත් පිළිගන්නවයි කියලා. නමුත් හිතන්නේ කියලා කියනවා ඒ උල ඇනිච්ච තැනම තවත් උලක් ඇනුනොත් සල්ල කියන වචන සඳහන් කරන උල කියන එක ඒක නම් දරන්න බැරි බව මම පිළිගන්නවයි. උලක් කනිච්චාම වේදනයි. නමුත් දෙවන්නක් එතනම ඇන්නොත් නම් දරා ගන්න බැරි මටපත් වෙනවා. ඒකල කියනවා වේදනාව එක උලක් වේදනාවට තියෙන द्वේෂය එතනම ඇන්න තව උලක්. ඒ දෙක ආවට පස්සේ නම් දරන්න බෑ කියලා. නිසා අපිට සිද්ධ වෙනවා දවසක භාවනාවේදී ඇති වෙන මේ අරමුණ ගෙවිගෙන යනකොට හෝ වේදනාවක් නිසා හෝ සද්දයක් ඇහිම නිසා හෝ ඇති වෙන දුක් දුක් කායික දුකක් හෝ දෝමනස්යක් ඇති වෙනකොට ඒ පිළිබඳව තියෙන द्वේෂය අපිට දැක ගන්න පුළුවන්ද? ඒ විතරක් නෙවෙයි द्वේෂය අයින් කරලා දුක් වේදනා විතරක් කොටු කරන්න පුළුවන්ද කියලා. ඒක හරි මූලධර්මයක් දැනගෙන එනකොටම අල්ලාගෙන බැලුවොත් කරන්න බැරි එකක් නෙවෙයි. නමුත් පුදුම වෙනසක් ඇති වෙනවා මේ දුක් වේදනාව දැන් තියෙනවා ඒක පිළිබඳ ද්වේෂයක් නැහැ. මේ දුක් වේදනාව මම මූල බලන්න ඕනේ, මැද බලන්න ඕනේ, අග බලන්න ඕනේ. ඒක බලන්න බැරි මේකට තියෙන ද්වේෂ නිසායි කියලා ඒ ද්වේෂය දැක ගන්න පුළුවන් වුණොත් අර උලේ දෙවෙනි උල අයින් කරන්න පුළුවන්. එතකොට දුක් වේදනා පිළිබඳව කවදාකවත් හදාරගත්ත නැති විදිහේ මොම ගැඹුරකට හදාර ගන්න පුළුවන්. එතකොටමත් ඒ අර දැඩි ආතති ගතිය මිරිකෙන ගතිය නැතුව නිකන් ධර්මතාවයක් විදියට දුක් වේදනා දිහා බලන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඉතින් ඒක වෙනකන් කවදා හෝ දුක් වේදනා වේචින මුලැමැදාක බලනකන් අපිට දුක් වේදනා දැක්කා කියන්න බෑ. නමුත් අපි සාමාන්‍ය ජීවිත ඉදිකරන එක මැදට එනකොට දඟලනවා. දඟලලා කොයි ඉරියව මාරු කරනවා එහෙම නැත්නම් පැන්ඩෝල් ගහනවා එහෙම නැත්නම් සිද්ධාලේප ගහනවා නැත්නම් දොස්තර මහත්තයෙක් හම්බෙන්න යනවා කවදාකවත් වේදනාවක් ඉවරනකම් අපි ඉන්න හැබැයි වේදනාවක් ඉවර වෙනකම් ඉන්න දැනගත්තොත් දොස්තරලගේ බඩේ බත් නැති අද ඉන්න අද ලංකාවේ තියෙන රෝග ගැන බැලුවොත් අපේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් කියලා තියෙනවා 80%ක් රෝගීන් ස්පිටාල වලට යන්නේ අත්විදකමෙන් සුව කළ හැකි රෝග සඳහා කියලා. එන රෝගේ එන්නකොටම ඇති බය නිසා ලෙඩු ලොතරලත් බය කරනවා. දොස්තරත් කියනවා ඔක අමාරු නිකන් ඉන්න බෑ එනකොටම එන්නේ කියලා. ඉතින් ඒක නිසා පොලිමේ ඉන්නවා. පොලිමේ ඉන්නකොට වෙනම ලෙඩ වගේක් එනවා. ඒක වෙනම කතාවක්. 80ක් අද 80ක් යන්තම් කුරුලාවක් එනකොට යන්තම් කෙත් ගහක් ඉදෙනකොට යන්තම් හැමේ රැල්ලක් එනකොට පෝලිං ගහිලා ලංකාවේ නෙවෙයි ලෝකේ ඉන්න හොඳම විශේෂඥ වෛද්‍යවරයාට වැඩිම ගාණ ගෙවලා පොලිමේ ඉන්න වැඩි ගාණක් ලෙඩක් නැති ස්වභාවික දෙයක් නැත්නම් අත්විදකමින් සනීප කළ හැක්කක්. එතකොට මොකද වෙන්නේ? නියම රෝගයේ තියෙන දුප්පතාට කවවම කවදාකවත් විශේෂච්ඡවජේ ගාවට ස්පිරිතාලක හම්බ වෙන්නේ නැත්නම් පොලිමේ හිටියට හම්බ වෙන්නේ නැත්නම්. එහෙම නැතුව මේ එන සාමාන්‍ය කොත්තමල්ලි වලින් සනීප කරගන්න පුළුවන් බඩ සනීප කරගන්නව නම් අද ලංකාවේ තියෙන වෛද්‍යවරු සහ වෛද්‍ය පහසුකම් හොඳටම ඇති කියලා තියෙනවා හරියට වැඩ යනවා යන්නේ නැත්තේ මොකද අපි අදි탁සීරුවකට යනවා පුංචි වේදනාවක් එනකොට කවදාකවත් ඉවසන්නේ නැහැ මොකද ඒක කවදාකවත් අග දැකලා නැහැ දකින්න උත්සාහ කරලම නැහැ ඇත්තටම අග දැක්කනම් සැපක් තියෙනවා දුක් වේදනාව අග කියන්නේ සැපක් අපිට ඒක දැක ගන්න හම්බ වෙන්නේ දිගින් දිගට දිගින් යන දුක් වලක් ඇති කර ගන්නවා මොකද දුක් වේදනාව පිළිබඳ පුදුමාකාර නොයවසන සුළු නොරුස්නා සුළු ද්වේෂ සහගත මේ ආකල්පයක් එක්ක එන්නේ. සරුවචනසේ කියනවා කරුණා කළ භාවනා යෝගාවචරය ඒ දෙවෙනි සල්ලය දෙවෙනි උල අයින් කළ දාන්නේ ඒ දුක් වේදනට ඇති ඒ නුරුස්නා ගතිය දැක ගන්න පුළුවන් නම් ඒක මේ අපේ මේ භාවනා වැඩ පිළිවෙලක එහෙම නැත්නම් එදිනදා ජීවිතයක අපිට මේ එන ප්‍රශ්න 80%ක්ම මේ සිද්ධියේ මුලැමැදාක බලන්න දන්නේ නැතිකම නිසා වෙන දේවල්. හිතනවා මැදට ගියාට පස්සේ විශේෂ බලපලයකින් අධිකාරී ශක්තියකින් මැජික් ගතියකින් ආශිර්වාදකින් මේක නැති කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්නම් මවන්නේකට මෙහෙම වේදනා විය යුතු නැහැ. මවන්නේකට මෙහෙම දුක් විය යුතු නැහැ කියලා අපි ළඟ තියෙන මේ ගති නිසා අපි හැම දෙයක්ම මොන જાතියක් හරි කරලා ඒ වේදනාව අයින් කරන්න හදන එක ලහනවා භාවනා කරන්න ඇයි කියලා ඇහුවොත් කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා මේ දුක්ඛ සත්‍ය. ආ දුක්ඛ සත්‍ය අවබෝධ කරනකොට එන්නේ පැන්ඩෝල් දාගෙන බෑග් එකේ. බාම් අරගෙන එන්නේ හැබැයි කැස්සක් කිපිස්සවක්වත් නැතුව යන්න ඕන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. නිසා යෝගාවචරයට සතිය වැඩෙනකොට තීන්දුවක් ගන්න වෙනවා. මම මේ පරිය භාවනාවට එන්නේ ඉස්සරලා තිබුණට වැඩිය වැඩි දුකක් ඉවසා දරා සිටීමේ ශක්තියක් මේ භාවනා වැඩමුළු තුල හැදුන් නැත්නම් කවදාකවත් අපි චතුරාර්ය සත්‍ය දිහාට නෙවෙයි ගමන් කළා තියෙන්නේ. දුක්ඛ සත්‍ය දිහාට නෙවෙයි ගමන් කළා තියෙන්නේ. එනිසා සෝරි තමයි ඉතින් කියන්නේ. එනිසා හොඳට බලන්න තියෙන්නේ මම දියුණුවද නැද්ද කියලා. ඒ තමන්ගේ ඉවසීමේ ශක්තිය, ප්‍රතිශක්තිය, දැරීමේ ශක්තිය වැඩි වෙනවා අපිට ඕන තැනකට ගිහිල්ලා වෙනදාට වැඩිය වැඩි පරාසයක වැඩි ප්‍රදේශයක ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ නිසා දුක් වේදනා පිළිබඳව තියෙන මේ පටිගය, මේ තරහ, මේ මේ පටික අනුසය දකින්නවා කියලා කියන්නේ මහ පුදුමාකාර රසවත් දෙයක්. දුක් වේදනා ගැන මේ කතා කරන්නේ. නමුත් මේකත් නෙවෙයි මේ මේ කතාසාරයේ වටිනතන ඊට පස්සේ අහලත් නැති නැතුවත් බැරි ප්‍රශ්නයක් අහනවා විසාකෝ පස්සෙම ආර්යවනි මේ අදුක්කම සුඛ වේදනා පිළිබඳ සැප දුක දෙක මොකක්ද කියලා. උඟ දෙනකොට ඇත්තටම මේ අදුක්කම සුඛ වේදනාව විශේෂෝචර වෙන්නේ නැහැ. මොකද ඒක හරිය නීරස නිසා. අදුක්කම සුඛ වේදනාව මහා කම්මැලිකමක් වශයෙන් අපිට වැටෙන්නේ. පාළුවක් වශයෙන් වැටෙන්නේ. තනිකමක් වශයෙන් වැටෙන්නේ. අසරණුවා වගේ වැටෙන්නේ. ජප දුක් වේදනාවෙන් නම් අපිට මානසික ආතතියක් ඇවිල්ලා අපිට කලහයක්ක් තියෙනවා කල යුත්තක් තියෙනවා කල්පනා කරන දෙයක් තියෙනවා කතා කරන දෙයක් තියෙනවා අදුක්කම සුඛ වේදනා සාමාන්‍ය කාංශය පාළුව වශයෙන් තමයි තේරෙන්නේ විසක්කපසක මහනවා මේ මෙන්න මේ වගේ දැනෙන අදුක්කම සුඛ වේදනාවේ මේ සැප දුක දෙක මොකද්ද කියලා. ඒක නම් මම කියනවා ඇත්තටම අර අර දෙක පිළිබඳවත් ගැඹුරක් නැතුව නෙවෙයි මේක නම් ඉතාමත්ම ගැඹුරක් තියෙනවා. ධම්මදින්නාවගේ තියෙන අවස්ථානුකූල ප්‍රශ්නේ උත්තරේ තමයි අදුක්කම සුඛ වේදනා ආවයි කියලා දන්නවනම් සැපයි අදුක්කම සුඛ වෙලා ආපිලාත්මික අදුක්කම සුඛය කියලා දන්නේ නැත්නම් දුකයි මේ සාපේ මුළු ජීවිතේ පුරාවට අපි මේ নানা ආකාර විනෝදාංශ කරන්නේ අපි මේ ටෙලිවිෂන් බලන්නේ. පත්තරේ කියවන්නේ, නවකතා කියවන්නේ, කයිවාරු ගහන්නේ හැම වෙලාවකම ඔන්න ඔය කියන අදුක්කම සුඛය ඇවිල්ලා ඒකේ පාළු ගතිය නැති කරන්නේ. නමුත් දුක් වේදනා සැප වේදනා හරහා කවදාකවත් නිවනට යන්න බැරි බවත් දෙවෙනේ මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන අදුක්කම සුඛ වේදනාවේ බවත් මජ්ජේ සූත්‍රයේදී සරෝජන්සේ ඍජුව ප්‍රකාශ කරනවා. නමුත් අපි මුළු ජීවිතේට අපි කරලා තියෙන අදුක්කම සුඛේ එනකොට ඒක මොකකින් හරි පුරවන්න. මොකකින් හරි වෙනස් කරන්න. ඒ නිසා අපිට කවදාකවත් නිකන් මධ්‍යම ප්‍රතිපදා කියන්නේ මේකයි කියලා හාංකවිෂයක් දක් ගන්න හම්බ වෙන්නේ නැහැ. නිසා භාවනාවේදී අපි මේ කියන ඒ ඒ සලායතන හරහා ඇතිවෙන ස්පර්ශයේදී විදින වේදනා සැප වශයෙන් එනකොට සැප වශයෙන් අපිට දැනගන්න වෙන එකට ආසාවක් එක්කයි එන්නේ කියන එකත් ඒ වේදනාව නැවත නැති වෙනවා නම් අල්ලතයි සැප වේදනාව. දුක් වේදනාවත් නැවත නැවත එනවා නම් ඒකත් අපි අල්ලාන සිද්ධ වෙනවා. ඒකේ තියෙන දෙවෙනි උල අයින් කරන්න වෙනවා. එතකොට දරාගෙන ඉන්න පුළුවන්. අදුක්කම සුඛ වේදනාව එනකොට අදුක්කම සුඛ වේදනාවේ ඉන්නේ කියලා දැනගන්න එක තමයි මේ විපස්සනා භාවනා තියෙන උත්කෘෂ්ඨම දේ, විශිෂ්ටම දේ. ඒක කියලා දෙන්න පුළුවන් අපිට ආස්වාසය දිගේ ප්‍රස්වාසය දිගේ භාවනා කරන්න යනකොට අපිට ආස්වාසය දැනෙනවයි කියන එකක් තියෙනවනේ. ප්‍රස්වාසය දැනෙනවයි කියන එකක් තියෙනවනේ විශේෂයෙන්ම ආස්වාසය දැනෙන ආස්වාසයේ මැද ගොරෝසු නාස්පුඩු පුරවාගෙන යන වෙලාවේදී. ප්‍රස්වාසයේ මැද දැනීම සිදු වෙන්නේ සමහරට ආස්වාසය දැනෙන සමහරට ප්‍රස්වාසය දැනෙන සමහරට දෙකම දැනෙනවා. දැනෙන්නේ ප්‍රස්වාසයේ නාස්පුඩු පුරවාගෙන පිට වෙන වෙලාව. නමුත් මේකම භවනා කරන යනකොට නොදැනෙන තැනකට යනවා කියන එක අපි නිකමට හිතා හිතාගනිමු. පිම්බි මහැකලෙන් බල බල ඉනොත් පිම්බි මහැකලෙන් දැනෙන තැන ඉඳලා නොදැන තැන යනවා. ආචාර ප්‍රසද්ද බල බල ඉනොත් නොදැන තැනට ගියාට පස්සේ ඒ වෙලාවේදී මේ අත්දැකීම වේදනාව හරහා විස්තර කරන්න යනවනම් කියන්න තියෙන මට ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරගන්නත් බෑ ආස්වාසයෙන් දැනෙන්නෙත් නෑ හැබැයි සතිය තියෙනවා සමාධිය තියෙනවා පිම්බීම හැකිලිම බලන කෙනාටත් පිම්බීම වශයෙන් හැකිලිම වශයෙන් වෙන් කළ අඳුර ගන්නද වේදනාවක් නැහැ. හැබැයි දැනි දැනි තිබුණ වෙලාවේ තිබුණ සතිය දිගට තියෙන. ඒ වගේම සමාධියත් ඕනනම් තියාගෙන ඉන්න පුළුවන්. තරගෙන් පෙන්ලා දෙන්න පුළුවන්. ආස්වාද ප්‍රසවාස නොදැනුණාට හුස්ම ගත්තේ නැත්තම් මැරෙනවනේ. මෙලම් මැරිලා නැහැ. පණ තියෙනවා. ආනේ එතෙන් යනකොට මේ වැටෙන්නේ මේ අදුක්කම සුඛ වේදනාව වෙන්න ඇති මම මෙතෙක් කල් කෙරුවේ මේ වෙලාවේ හයියෙන් හුස්ම ගන්න එක. මම මේ වෙලාවේ කෙරුවේ ඔච්චර කල් සැක කරපු එක. එහෙම නැත්නම් නොදැනෙම හිත නින්දට වැටිච්ච එක. එහෙම නැත්නම් නැගිටලා ගිය එක. අද මට බැරිද මේ අදුක්කම සුඛ වේදනාටයි මම මේ විවෘත වෙන්නේ කියලා මේකට දැනගන්න මේක. සාදර වෙන්න මේක. අන්නේ එහෙම වුණොත් පමණමයි සුඛ වේදනාවක් භාවනාදී ඇති වෙන්නේ. ඒක නිසා ධම්මදින්නාව කියනවා අදුක්කම සුඛ වේදනාව වෙනකොට ඒක දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි නොදන්න කෙනාට තමයි මේ සැකය මම භාවනා ඉස්සරහට දෙන පසර දෙන්නේ. එහෙම නැත්නම් මේ වෙලාවේ හයියෙන් හුස්ම ගන්න ඕනද? එහෙම නැත්නම් අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කරන්න ඕනද? එහෙම නැත්නම් අසුභ භාවනා වඩන්න ඕනේද? එහෙම නැත්නම් නැගිටලා යන්න ඕනේද? නැත්නම් මොනවාක්වත් නැතුව හිත නින්දට වැටෙනවා. මේ සේරගෙම පේන්න තියෙන අපේ සංසාරගතව කවදාකවත් අදුක්කම සුඛ වේදනාවට ඇයි හොඳ අයියා පවත්තලා නැහැ. අපි ඒ වෙනුවට කෙරුවේ අදුක්කම සුඛ වේදනාව එනකොට මේ පාළු ගතිය නැතුව වන්දනාව යන්දනාව යණ්ඩන් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා පික්නික් එකක් දාගන්න. ඔය හැම සෙල්ලමක්ම අපි කරන්නේ අර අදුක්කම සුඛ වේදනා නිතරම අපි ගෙදරට තට්ටු කරනකොට අපිට පේන්නේ පාළු ගතියක් වගේ. හරි තනි ගතියක් වගේ. මම කොන් වෙලා මට කතා කරන්න කෙනෙක් නැහැ. ඉතින් ඒක නිසා මොකක් හරි පාටියක් එක්ක දාගන්න නැත්නම් පික්නික් එකක් කරන නැත්නම් ටෙලිවිෂන් එක බලනවා නැත්නම් ටෙලිවිෂන් කරනවා මේ සෑම දෙයකින්ම සම්පූර්ණ අර මධ්‍යම ප්‍රතිපදාවට තියෙන විශාල දොරටුව වසහාගෙන ඒ වෙනුවට ගන්න එක්ක දුක එක්ක සැප ඒත් එක්කම අනිවාර්යයෙන්ම රාගානුසය හෝ දෝසානුසය ගිටවද්ද ගන්න. ඒ නිසා මේ අදුක්කම සුඛ වේදනාව කියන මේ මේකට හොඳ ලස්සන වචන රාශියක් තියෙනවා. වේදනාව හරහා තමයි අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ නැත්නම් මේකට කියන්න පුළුවන් හුදේකලාව කියලා. මේකට කියන්න පුළුවන් විස්රාමය කියලා. මේකට කියන්න පුළුවන් විවේකයේ කියලා. මේකට කියන්න පුළුවන් සාසන සම්පත්තිය කියලා. මේකට කියන්න පුළුවන් පිරිච්ච ගතිය කියලා. සන්තුෂ්ටි කරගතිය කියලා. නමුත් කවදාකවත් මේක අඳුන නැති මනුස්සයා මේක එනකොටම බාහිරින් මොකක් හරි හොයනවා මේ ඇතුළත තියෙන පිරිච්ච ගතිය වෙනුවට බාහිර දේ හොයන එක තමයි අද අපි මේ නව නිර්මාණ කියලා කියන්නේ. එහෙම මේ රස ආස්වාදනයේ සඳහා මේ කරන දේවල්. භාවනා ජීවිතය විතරක් නෙමෙයි gederදී බැලුවත් භාවනාව හරහා ගිහිල්ලා බැලුවොත් තේරෙයි දවසේ ගත කරන චිත්තක්ෂණ ගණන් කරන්න පුළුවන් නම් 80කට වැඩි අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ. මම හිතනවා මම අව탁සීරුවක් කරන්න කියලා. 180කටත් වැඩි මේ අව탁ෂේ මේ තියෙන අදුක්කම සුඛ වේදනාව අපිට පේන්නේ මහා කම්මැලිකමක් කාලකන්ණි ගතියක් මොන්නම දෙයක්වත් කරන්න හිත දෙන්නේ නැතුව වගේ කියලා සමානලට අපි එකට සාප කරනවා. මොක කවදා හරි මේ කාවගේ කරන්න පටන් අරගත්තොත් එහෙම නැත්නම් මේක මැදමාවත කියලා තේරුම් ගන්න පටන් අරගත්තොත් මේක මට සාපයක් වෙන එක නොදන්න ගතිය කියලා තේරුම් අරගත්තොත් මේ ආනාපාන සති භාවනා සංසිධීකරණ යනකොට මේ හුදකලා වැඩෙන ගතිය, විශ්‍රාමයේ වැඩෙන ගතිය, විවේකයේ වැඩෙන ගතිය, කෙලෙස් අඩු වෙන ගතිය, මධ්‍යම ප්‍රතිපදාවට එළඹෙන ගතිය, පටිච්චසමුපාදයේ තේරුම් ගන්න පුළුවන් තරම් මානසිකත්වයක් හැදෙන ගතිය. එමන තමයි උපේක්ෂාව කියන එකේ ලාවට රස තේරෙන ගතිය. නැත්නම් වෙන පැත්තෙන් කියනවා නිවන කියන්නේ මෙන්න මේකයි කියන ගතිය තේරෙයි. ඒක නිසා මේ ජීවිතයේ අපිත් එක්කම තියෙන මේ වේදනා පැත්තෙන් බලනකොට තියෙන මේ අදුක්කම සුඛයට අපි කරපු නොසලකිල්ල අපි කරපු අවසල අව탁සීරුව අපි කරපු නවනින්දාව නිසා මේ සංසාරේ ගත කරන්නේ අපි. ඒ තියෙද්දිත් අදුක්කම සුඛ වේදනා කියන අනාත්ම ධර්මයක් නිසා හෙටත් එනවා. අනිද්දත් එනවා. ඊට පහුවෙන්දත් එනවා. ඒක කවදාකවත් අපි අතහැරලා යන්නේ නැහැ. නමුත් අපි සාස්පුර්ල පුරාවට කරන්නේ ඒක එනකොට මේ කම්මැලිකම මේ මුස්මේත්තු ගතිය මට එන්න එපයි කියලා මොනම හරි දෙයකින් මේක අවශ්‍ය ගන්න හදනවා. මෙන්න මේ අවශ්‍යන ගතිය තමයි කෙලස් කියන්නේ. අනිවාර්යයෙන්ම බයක් ඇති කරනවා. කෙලස් සියල්ලටම කියන තනි නම තමයි බය. ඒ නිසා මේ ආදුක්කම සුඛ වේදනාවට අපි ප්‍රයෝගයෙන් හෝ සාමාන්‍ය ස්වභාවයට වැටෙනකොට පස්සේ දැන් මම ඉන්නේ අදුක්කම සුඛය කියලා දන්නවනම් ධම්මදිනාව කියනවා ඒක සැපක්. මේ සැපේ කියලා කියන්නේ ආර්ය විවරය හැටියට. බුදුරජාණන් වහන්සේ දුකයි කියලා කියන්නේ පෙරලෙන සුළු දෙයකට. යමක් පෙරලෙනවා නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒක දුකක්. අදුක්කම සුඛේ පෙරලෙන දෙයක් නෑ. මොකද සැප තිබුණොත් දුකට පෙරලෙනවා, දුක තිබුණොත් සැපට පෙරලෙනවා. අදුක්කම සුඛේ පෙරලෙන දෙයක් නෑ. මේ නිසාම සිද්ධි බහුල නෑ. විචිත්‍ර නෑ. ඒකේ තියෙන විස්රාමයේ, ඒකේ තියෙන හුදේකලාව, ඒකේ තියෙන්නේ විවේකය. නමුත් අපේ හිත කවදාකවත් මේ විඥාණය කවදාකවත් සෞඛ්‍ය සම්පන්න ගතියට කැමති නැහැ. අට ඕනේ මොකක් හරි ලෙඩක්. ඒ නිසා එතෙන් එනකොට ඒක තමයි නිකන් හරියට කුඩල කොට උඩ තිබ්බා වගේ නිකන් හරියට සරුවත් යනන්සේ සඳහන් කරනවා ඉදිකටක් කෙලින් නැගිටවල තියාගෙන ඒක කොච්චර අබවැක් කෙරුවක් කොච්චර වැලිවැක් කෙරුවත් කවදාකවත් කවම දාකවත් ඉදිකට්ට මුදුනේ ඒක අබයටයක්වත් බැලන්ස් වෙන්නේ ඒ වගේ තමයි මේ විඥානය කවදාකවත් මේ මදහත් දෙය එකතු වෙන්නේ ඒ නිසයි මේ විඥානය හැමදාම චපල ගතිය නිසා ඡාපයක් දිගේ ගිහිලා ඡාපයට සාපේක්ෂව ලක්ෂයක් ඇති කරන ලක්ෂ්‍ය වටේ කරකැවීමෙන් සංසාර වටේ කරකවනවා. අදුක්කම සුඛ වේදනාව අනන්තය දක්වා විහිදිච්චි සරල රේඛාවක් නමුත් මේ රසකාමියා නැත්නම් මේ කාම ගුණ හොයන කෙනා නැත්නම් කාම ආශාව, කාම ගුණ, කාම ඡන්දය මේක හොයන කෙනාට පේන එක මම පාළු එහෙම නැත්නම් දිය දිය රහට තියෙන දෙයක් වගේ. ඒ වෙනුවට විචිත්තකම් කරන්න ගිහිල්ලා තමයි අපි මේ සරල රේඛාව චපල කරගෙන චපල රේඛාවට ඇතු වෙනා වූ ලක්ෂයේ දිගේ කරකැවි කරකැවි වටවලල යන ගමනක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේ වේදනාව ස්පර්ශය නිසා ඇතිවෙන මේ වේදනාව මේ සංදිස්ථානේ තමයි ਸਰුවචනාංශයේ අල්ලලා තියෙන්නේ මේ මේ අතරම ස්පර්ශ නිසා ඇති වේදනාව වේදනාව නිසා ඇති වෙන තණ්හාවත් දෙක මේ වේදනාව නිසා ඇති වෙන තණ්හාව තමයි ප්‍රධානම පුරුක උන්වහන්සේ දැකලා තියෙන මේ දොළොස් ආකාර චක්‍රේ කඩන්න පුළුවන් ලාමකම දුර්ලභම තැනකේ ඉතින් එක දවසක් ඒ මම හිතන්නේ ඔය මජ්ක්‍ධිම බහනක සංයුත්ත බහනක ස්වාමීන් වහන්සේ නමක් ඉතින් මේකේ තියෙන වටිනාකම මේ මේ හැම පුරුකක් අතරම කාරණා වශයෙන් දැනගන්න කරුණු තියෙනවා මෙතෙන් එනකන් කාරණා වශයෙන් දැනගන්න තියෙනවා මෙතනදී මේ ওই වේදනාව පහළ වෙනාට පස්සේ වේදනාවට තණ්හා කරන හැටි ඒකට හේතුව මේ අනුසේ ධර්මයක් නිසායි කියලා ඒක විස්තර කරගත්තට පස්සේ එතනින් තමයි යෝගාවචරයට ඔය දුකට හේතුව තණ්හාව. ඒ තණ්හාව කැඩීමට අපි මේ භාවනාව යන්නේ. ඉතින් මේක විස්තරකරනද මුල පටිච්ච සමුප්පාදේ විස්තර කරාලු පැය 3ක විතර දේශනාවක්. ඉතින් කරනකොට එක එකන එක එකන නැගිටලා යන්න පටන් ගත්තා. උපාසකම හාමුදුරුව වරින් වර වරින් වර අටහත පාත් කර කර බලනවලු දැන් කට්ටිය ගිහිල්ලා අන්තිම වරන්ට එක්ක උපාසකම්ම කෙනෙක් ඉස්සරහටලා බනහනවලු. ඉතින් ඊට පස්සේ වටාත තිර නැගිට පස්සේ අර උපාසකම්ම සාදු කිව්වට පස්සේ හාමුදුරුව කෙනලු උපාසකම්මට උපාසකම්ම මේ ගැඹුරු බණ කියනකොට කිසි කෙනෙක් කැමති නැහැ. ඒගොල්ලන්ට මේ ජාතක කතාවක් කිව්වනම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෝ බුදු වෙන්නේ ඉතල කතාවක් කිව්වනම් හරි ආශාවෙන් අහගෙන ඉන්නවා. අඩු ගානේ උපාසකම්මට හරි තේරිච්ච ලොකු දෙයක් මේ පටිච්චසමුපාදික. අනේ ස්වාමීන් වහන්සේ මේ පුරුක් 12ම නම් තේරුන්නේ නැහැ. පාසපච්චා වේදනා කියන එක නම් টොප් එකට තේරුවයි කියලා. අඩු ගානේ ඒකවත් තේරෙනවා නම් මේ දවස් හත අටක් බණ කියනකොට මේ පස්සපච්ච බණ අහනකොට පස්සපච්චා වේදනා කියන එකවත් ඒක වටිනවා. ඉන්සයි හැබැයි එතන නෙවෙයි කැඩෙන පුරුක කැඩෙන පුරුක කියන්නේ වේදනා පත්‍ය තණ්හා. ඒ නිසා පටිච්චසමුපාදයේ ඉල්ලනකොටම මේ වැඩමුළුවට ගන්නවා කියනකොට මට හිතුණා මේක නිකන් බොහොම නිකන් කාන්තාර ගැන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මෙහෙමවත් පිළිල් කරන්නේ නැත්නම් මං හිතන්නේ කටත් ওই පසපච්චාත වේදනා කියන එක තේරෙයි ගොඩක්. ඉතින් එහෙම නොවියම පිටස භාවනා කරනකොටත් මතක තියාගන්න පස්සපච්චා වේදනා එනකොට තමයි ප්‍රශ්න ලියන්නේ. ඒක දිගට ගෙනියන්න දන්නේ නැහැ. හරියට වෙන වැඩේ තේරුම් අරගත්තා නම් දුර ගමනක් යන්න පුළුවන්. ඒ නිසා මම මේ කතාවත් එක්ක අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට මෙහෙම වේදනාවක් නොවි ඒක දිගට කරගෙන යන්න අවශ්‍ය කරන වූ පටිච්චසමුපාද අවබෝධයේ වේදනාව තුලින් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.